නමෝ තස්සේ භගවතු ආරහතු සම්මා සම්බුද්දස්සේ අතංච භික්ඛවේ භික්ඛු චිත්තේ චිත්තානුපස්සී විහෙරති ඉද භික්ඛවේ භික්ඛු තරාගං වා චිත්තං තරාගං චිත්තං විපජානාති uppannang vītarāgaṁ vā cittaṁ vītarāgaṁ cittanti pajānāti uppannang sadosaṁ cittaṁ sadosaṁ cittanti pajānāti uppannang vītadosaṁ cittaṁ vītadosaṁ cittanti pajānāti uppannang samohaṁ cittaṁ samohaṁ cittanti pajānāti uppannang vā වීත මොහං චිත්තං වීත මොහං චිත්තං පජානාති උප්පන්නං වා සංකිත්තං චිත්තං සංකිත්තං චිත්තං පජානාති උප්පන්නං වා වික්ඛිත්තං චිත්තං වික්ඛිත්තං චිත්තං පජානාති කෞරුණිය යෝගාසන මහා සංඝරත්න පිළිසින් අවසරයි අද මේ මාතෘකාවයත් එම මේ විදිහකට කියනවා නම් මේ අනුමාතෘකාවයත් විතර තවත් විස්තරයක් ඉදිරිපත් කර ගන්නයි බලාපොරොත්තු වෙන්නේ මේ ප්‍රධාන මාතෘකාවෙන් අපිට ඉතානපස්සනාව කියන පාඩුව ඉදිරිපත් කරන්න පුළුවන් එයිනොත් අපි ඉතානපස්සනාව යත්තේ සරුවඥන් වහන්සේ විසින් පෙළගස්සන ලද හිත් යුගල අටෙන් හතර කොයි අදාපි ඉතිපත් කරා. පසුගිය දවස් දෙකෙත් අපි මේ යුගල අටෙන් තුන තුන ඉදිරිපත් කරගෙන සතිපට්ඨාන සූත්‍රය ඒ වගේම වේදා විතක්ක සූත්‍රය කියන සූත්‍ර ඔස්සේ සෑහෙන විස්තරයක් ඉදිරිපත් කරගත්තා. ඒ වගේම අපි තේරුම් ගත්තා, වටහා ගත්තා මේක මීට කලින් කරන ලද්දා වූ කායානුපස්සන, වේදනානුපස්සන ආදී ධර්ම කොටස් පිළිබඳ අවබෝධයකුත් ඒ වාගේම ඒවා පිළිබඳ අත්දැකීමක් ඇති කෙනෙකුට ධාමත්ම තවත් සම්භීරත්වයක් තවත් රසවත් කොටසක් ගෙන හර පාන දෙයක්. එහෙම නැතුව අත්දැකීමෙන් තොරව සුතමය වශයෙන් අහන කෙනෙකුට වුණත් ඒකේ ගම්භීර භාවයක් එnde ende ende මේ කායන පස්සනාවට වඩා වේදනාන පස්සනාවේ වේදනාන පස්සනාවට වඩා චිත්තාන පස්සනාව ආදී වශයෙන් පේන තියෙනවා. ඒ වගේම චින්තාමේ වශයෙන් හිත හසුරවන්නේ කොට උනත් තර්ක ඥානය අනුනේ අන්වය ඥාන අනුව කල්පනා කරන කෙනෙකුට අපි වෙන පැත්තකින් කියනවා නම් බුද්ධාගමේ හෝ මේ බුද්ධ ධර්මයේ දොස් හොයන්ට ස්වරූපෙන් හෝ මේ හොයන කෙනෙකුට මස්කර වෙනසුළු. කිලෝරක් හොයාගන්න බැරි තරම් ඒ ගම්බීර භාවය පෙන්වන ස්වභාවයක් මේ චිත්තානුපස්සනා කරන්නේ. වෙන විදිහකට කියනවා නම් මේක ඉදිතේස බුද්ධ ආගම නෑ. මේක බෞද්ධ වැඩපිළිවෙලක් නෙවෙයි. මේක මේ චිත්තුම් තලයේ චිත්තෙක් තලයක් වන මේ භවයේ මේ මිනිස්යා කියන කතා පිළිබඳව කරන ලද හොඳම අවිස්තරයක් ඒ වගේම තමයි මේ විස්තර කරන්න පුළුවන් මේ මනුෂ්‍යයාට. ඒ පුදුමාකාර සංදිස්ථානය ඒ සංදිස්ථානයේ මනුස්සත්වයේ කෙලවරටම එනතන් කියලා දක්නා වූ කියලා දන්නා වූ ඒ සර්වඥතා ඥාණයට පත් උත්තරයන් වහන්සේ විසින් දේශනා කරලා මේක ශ්‍රේෂ්ඨ බවක් උන්වහන්සේ විසින්ම පණවන ලබයි. ඒ නිසා මේක සුත්තමේ වශයෙන් බලවත්, චින්තා මේ වශයෙන් බලවත්, භාවනා මේ වශයෙන් බලවත් කොච්චර විස්තර කරලා කියන්න කියන්න ආසහිතන ඒ වගේම ගැඹුරක් වෙන්නනේ පිටලවන සුළු ගතියක් තියෙනවා. මේ ප්‍රධාන වශයෙන් ඒ අපි සාමාන්‍ය ඉගෙනීමේ සඳහන් වෙන රාග හිතවිල්ල, ද්වේෂ හිතවිල්ල, මෝහ හිතවිල්ල කියන මුල් අකුසල් මුල් තුනේ යුගල කරනවා. සරාගං වාචිත්තං, uppannං වා සරාගං චිත්තං, uppannං සරාගං චිත්තං පජාන. ඉපදනා වූ යම් කිසි රාගසහිත හිතක් නැත්නම් ලෝභසහිත හිතක් ආශාව සහිත හිතක්, කාමයේ සහිත හිතක් ආවා නම් මේ සතිපට්ඨාන ඉතාමත්ම වැදගත් ප්‍රථම වැදගත් ගැඹුරු ආරම්භයක් දෙනවා ඒ බව දැනගන්නවා. ඒකට චිත්තානුපස්සනාව කියලා කියන්නේ උපන්නා වූ හිත ඒ ආකාරයෙන්ම දැන ගැනීමයි කියන ඒ මූලික ආත්මෝපදේශයට මෙතනින් හොඳ ආරාධනාවක් තියෙනවා පටන් ගන්නවා කියනවා. උපන්නා වූ කාමහිත, රාගහිත, මේ ලෝභසහිත හිත මට දැන් රෝගසහිත හිත, කාමසහිත හිත, රාගසහිත හිතක් උපන්නා කියලා දැනගන්න. ඒකේම අනිත් පැත්ත තමයි උපන්නා උපන්නම් වා විත තරාගං විත රාගං වාචි. විත රාග වූ හිතක් භාගෙන් නැති එක් නොවුනා වූ රාගය නැත්තා වූ හිතක් උපන්නා නම් එතන මට විතරාගේ ඉතක් උපන්නාස්ව දාගා. එතකොට බැලුවොත් මේ රාග චරිතය ආගමන් ඉතින් ලෝකේ උපදින හිත් ඔක්කොම මේ දෙකට කඩනවා. ඒ මොකද උංගාක් වෙලාට ඒ චරිතය චරිතගත වෙලා තියෙන්නේ හරි ගහලා තියෙන්නේ රාග හිතිවිලට. එනිසා එවැනි කෙනෙකුට උපදින උපදින රාග හිතිවිලක් ඒ සරාග හිතිවිලක් උපන්නාස්ව දැනගන්න මත්තරින් ඔහුට විචිත්තාන් පස්සනාට ප්‍රවිෂ්ඨ කරනවා. යම් වෙලාවක ඔහුට ඒ රාගයෙන් තොර වූ Tamange චරිතයේට වෙනස් වූ රාග චරිතයේට වෙනස් වූ හිතෙල්ලක් ආපු ගමන් අර වගේ නියතකමක් ඔහුට ඇති වෙනවා මට දැන් හිත රාග හිතෙල්ලක් ඇති වුණා එතකොට ඔහුගේ හිතේ ලෝක දෙකට බෙදන්න පුළුවන් ඒ වගේම දීර්ඝ චරිතයක් තියෙනවා නම් නිතරම ඒ කියන්නේ ආ කියන කුකුල් කේන්ති කාරෝකේ උපමිස්මන්ත කේන්ති යන එහෙම නැත්නම් <clears throat> ඡාන්ද පාරස හිතවිලි වචන ක්‍රියා සහිත කෙනෙකුට නම් ඔහුගේ හිතවිලි දෙකට කඩන්න වෙන්නේ සදෝස හිතවිලි සහ විත දෝස හිතවිලි වගේ. එතකොට අර රාග චරිතය ආර්ථික කතාව වගේම ඔහුට ගොඩාක්ම නිතරම බාධා හිත ඇති වෙන්නේ වෙහෙස කර ඇති වෙන්නේ දෝෂ හිතවින්නේ නම් එන හැම වෙලාවකම ඒක දැනගන්න මට්ටමින්ම ඒක භාවනාවක් බවට පත් වෙනවා. ඒ වාගේම ඔහුට යුතුයකමක් වෙනවා වගකීමක් වෙනවා දුක් නැති හිතවිල්ලක් මට දැන් ආවා වීතිලෝක හිතවිල්ලක් ආවා කියලා ඒකත් දැනගන්න මට එතකොට මේ බුද්ධලයා ද්වේෂ සහිත බුද්ධලෙක් නැත්නම් දෝෂ චරිතයක් කියලා අනු රට්ටු නැත්නම් සමාන කලින් නම් කර ගන්නා තුරු ස්වરૂපයක් තිබුණද දැන් ඔහුට ඒ දෝෂ හිතවිල්ලක් දීප දෝෂ හිතවිල්ලක් සමාන අභ්‍යාසයක් වෙනවා සමාන අභියෝගයක් වෙනවා සුද්ධිතවිල එනකොටම දුස්සිතවිලක් බව දැනගන්න. නිදොස්සිතවිලක් එනකොටම නිදොස්සිතවිලක් බව දැනගන්න. එතකොට උන්ට යම් කිසි ආධ්‍යාත්මික පදනමක් හැදෙනවා මටත් පුළුවන් සිතානුපස්සනාව කරන්න. මමත් කැපයි මටත් මේ ධර්මයේ කැපයි මටත් මේ ශාසනයේ කැපයි කියලා අර දෝෂ හිතවිල්ල අනුව දැවෙන, සැලෙන, ඡන්දපරස වැඩ කරන කෙනෙකුට කවදාකවත් හිතෙන්නේ නැහැ මේ සර්වඥාන්සේගේ මේ ගම්බීර ධර්මය තමයි ජීවිතයට ලං කරගන්න ඕනේ ලං කරගන්න පුළුවන් හිතේ. ඒ මොකද ඒ රාග ද්වේෂ හිතවිලි එනකොටම ද්වේෂ හිතවිලි අනුව හිතනවා දිගට හිතනවා කතා කරනවා ක්‍රියා කරනවා ඒ නිසා ඔහුට නිතරම ඒ ද්වේෂ ආදීනව වලින් පිටිච්ච අසුප ජීවිතයක් තියෙනවා. නමුත් මේ භාවනාව කියලා කියන්නේ මොකද්ද? ද්වේෂ හිතවිලි එනකොටම මේක. මේක එතකොට පළවෙනි සැරේම හඳුන්නේ ගොඩක් කල මේ ඇදහිල්ලෙන් මේ කරගෙන යනකොටම ලස්සනම ලොක් වෙන කර ලොක් කරන්න පුළුවන් ගැටියක් තියෙනවා. ඒක මම නැවතත් මතක් කරනවා ඒක ගොඩක් කල් පුහුණු කිරීමෙන් තමයි එන්නේ. නමුත් කවම කවදාකවත් දෝෂ හිතවිල්ල දෝෂ හිතවිල්ලක් බව දැනගැනීමේ මූලික පියවර කියන්නේ නැතුව කවමදාකවත් එහෙම චර්චයක් සිදු කරන්න පුළුවන් කෙනෙක් නැහැ. පැහැදිලිව කියන්න පුළුවන් ආගමකට කරන්නත් බෑ සීලයට කරන්නත් බෑ. මේ පැහැදිලි හදා වෙනකම් අදියටම අත දාලා වැඩසක් ඇති කරන්න නම් දෝෂ හිතවිල්ල එනකොටම දෝෂ හිතවිල්ල උප්පන්නං වා සදෝ සංකිට්ඨං උප්පන්න සදෝ සංකිට්ඨං පිටාන. මේකනම් රහත් වගේ වැඩ. රහතන් වහන්සේගේ තරමටම අර ද්වේෂයයික පුද්ගලයක පාරටම නැතර කරන්න පුළුවන් ශක්තියකුත් තියෙනවා. ඒ වගේම තමයි ඒක සීලකින් හරි දානකින් හරි වෙන ආගමික කටයුතුකින් කොහොමද කරන්නේ. කරනවා නම් මේකමයි ක්‍රමයේ හැබැයි මේ ක්‍රමේ පටන් ගන්න ලවදි කිසිම ගුණ විශේෂයක් ඇති කරන්නේ නැහැ. වෙන විදිහට කරා ඇති නොකර ඉඳලා ඒක තියෙනවා. ඒකත් පිළිතියි. අඟුලි මාල් කට්ටේ වගේ එකදී සර්වඥ මහන්සිය පිටිපස්සේ අඹාගෙන යනකොට කඩුවක් කොසලාගෙන ඉතු මහණ නවතිව මහණ කියලා සර්වඥාන්සේ දේශනා කරේ සමනතර උනාඟුලි මාල නතර වෙනවා. දෝෂ හිතෙන්න දෝෂ හිතෙන්නක් බව දැනගැනීමෙන් නතර වෙන්න පුළුවන්. අම්බේ වාසයට කොටයි තේරුනේ. දෝෂ හිතෙන්නක් ආවම මේ යනුව දුවගෙන ගිහලා කඩුව මෙහෙවන හැටි. අද තුනන් මේ භාවිත කළ වෙන කෙනෙකුගේ ජීවිත හානි කරන හැටි ආහිතේ දක්ෂකමක් කියලා. දැන් අභියෝගයක් ඇවිල්ලා දිනවා දෝෂ හිතවිල්ල එනකොට ඒ අනුව හිතන් දෙයක් නැතුව ක්‍රියා කරන්නේ නැතුව වචන කතා කරන්නේ නැතුව පුළුවන් නම් නතර වෙන්න. අන්න අඟුලි මාල් ගල් දෙහිච්ච වෙලා. මේ චිත්තක්ෂණයම ආරතුණෝ සම්පූර්ණව මහා දරුණු ප්‍රස්තවාදී ගති එහෙම නැත්නම් මේ පිට කපන තරමට සිවුරු දුරු භක්තිය ඔක්කොම ගහලා ගියා. වහාම හිත පිහිටියා මගේ දක්කකම නම් දෝෂේ තේලෙනකොටම දෝෂේ තේ ලබා දැනගතිය යුතු. ඒක එක්කම උට පුළුවන් වුණා දැනගන්න දැන් මේක දෝෂේ තේලක් මට ආවා. මම දැන් මේක දෝෂේ තේලක් ආව බව දැනගත්තා කියනකොට මේ චරිතේ ලෝකයෙන් හටගන්නේ. ඒ නිසා ඒක ආරම්භක ඉතාමත් වැදගත් කුංචි අධියක්. කුංචි පියවරක්. මේ පියවර කියන්නේ නැතුව කලින් සිටි කාලෙට කොච්චර අපි සීලයෙන් බැලලා හිටියත් කොච්චර අපි දන් දෙන බණ අහන සාකච්ඡා කරන තැනක හිටියත් ඒ නැත්නම් ආගමික පරිසරයක හිටියත් ඒක මේ වාගේ අතුලාන්තයෙන් ගුණ වෙනසක් ඇති කරන්නේ ගුණ වෙනසක් ඇති කරන්නේ නම් මේ චිත්තානුපස්සනාව තියෙන මේ පළවෙනි පියවර මිනිසයා කා කැපයි ඒක සරුවත්තරනාථගේ අධිකාරියක්වත් සාරිපුත්තු ස්වාමීන් වහන්සේගේ එහෙම නැත්නම් මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේගේ අධිකාරියක්වත් නෙවෙයි. බ්‍රහ්මයාටත් නැහැ ඒකේ අධිකාරියක්. මාරයාටත් නැහැ ඒකේ අධිකාරියක්. අධිකාරිය දෙන මිනිස්සුන් තමයි අපි කියන්නේ මෙලොවදී මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් පින්වතෝ කාටත් ඒ අධිකාරිය කියලා. අධිකාරිය සමන්තට පවරා ගන්න පුළුවන්. මොකද්ද? ද්වේෂ හිතවිල්ලක් එනකොට මට ද්වේෂ හිතවිල්ලක් බව දැනගන්න ලැබේවා. මම මේක දැන ගැනීම සඳහා සතිය පැහැදිලිින්ට ඕනේ. එළබසිරි සිහින්ට ඕනේ. ආන්න චිත්තානුපස්සනාවට බහිනවා අපි අර කලින් කියාපු ඉතාමත්ම ගැඹුරු කටයුත්ත තමන්ගේ නහය අතටම ඇවිල්ලා. තමන් තුළින් ක්‍රියාත්මක වෙන මට්ටමට ඇවිල්ලා. ඒකට පෙර නිරුවක් මොකුත් නැහැ. අහම්බෙන් තමයි මේක පටන් අරගන්නේ. නමුත් අල්ලසේව අහලා, අල්ලසේව සාකච්ඡා කරලා මේක මට හොඳයි කියලා අදහාගෙන එළඹී සිටීගෙන ඉඳත් ඕනේ. හැබැයි හරියටම තරහා යන්නත් ඕනේ. ඔක්කොම ලැහැත්ලෙන්ද ද්වේෂ හිතේ ලක්නාව ඒත් වැඩක්. ඒ නිසා ද්වේෂ හිතෙවිලක් ලොකු අතකොළුවක්. එහෙම නැත්නම් ලොකු ආධාරකයක් ද්වේෂ චර්යාවට ඒ ද්වේෂයේ හැටි දැනගන්න. ඒ විතරක් නෙවෙයි හිත දෝෂ හිතෙවිලක් අර වගේම එකක්. ඒ සම මට්ටමේ එකක්. මෙනේ කළ යුතු එකක්. එතනම දැනගත යුතු එකක් කිය සමෝත්තර කල් ද්වේෂ හිතේ සාක්ෂර සුන චර්යාවට උන තැනට ද්වේෂ හිතෙවිලයි හිත දෝෂ හිතෙවිලයි දෙකම සම මට්ටමකේ. දීර්ඝ පුහුණුවේ හැටි. නැත්නම් මේ සංවචනාන්තකේ අකාලික ධර්මය ක්‍රියාත්මක වෙන හැටි. ඒ වගේම තමයි මොහොහේ දෙවිල්ල පීත මොහොහේ දෙවිල්ල. මොහ කියලා කියන්නේ මුලා කරන අන්ධ කරන ප්‍රඥාව දුර්බල දුර්වල කරගන්නා වූ හිතවිලි. ඒක ඒ සරාග, සදෝෂ, සමෝහ හිතවිලි වලට සර්වඥාන්සේ විතක්ක සංධාන සූත්‍රයේ ලකුණු කීපයක් ඉදිරිපත් කරගන්නවා. අපි ගිය පාරක් මතක් කරගත්තා. ඒවා ක්‍රියාත්මක වුණොත් රාග හිතවිලි අනුව රාග හිතවිලි දිගින් දිගට වීති වීති පැවැත්වුවොත් රාග වචන කතා කළොත් රාගාන්විත රාගයෙන් මන්මත් වෙච්ච ක්‍රියා කළොත් ඒක තමන්ගේ තමන්ට අහිත පිණිස පිළිතනවා අනුන්ට අහිත පිණිස පිළිතනවා උගේ පාර්ශවයටම තමන්ට අනුන්ට කියන දෙපාර්ශවයටම අහිත පිණිස පිළිතනවා ඒ වගේම ප්‍රඥාව දුර්වල කරනවා ඒ වගේම නිවන බාධා කරනවා මේ ආදී ලකුණු රාගයටත්, ද්වේෂයටත්, මෝහයටත් තුනටම පොදුයි. ඒ නිසා සර්වඥන් වහන්සේ සර්වඥතා ඥාණය ලබා ගන්න කලින් මේ මහ බෝසතාණන් වහන්සේ කාලේ වැඩ කරන කාලේ මේ හිතවිලි ඔක්කොම මේ විදිහට ಜಾති 6කට කඩලා උන්වහන්සේ තිබිලා නැහැ. රාගේ චරිතයක්, ඕ ද්වේෂ චරිතයක්, ඕ මෝහ චරිතයක් මිශ්‍ර තිබිලා තියෙනවා. නිසා රාග හිතවිලි එනකොට රාග හිතවිලි දැනගන්නවා විතරාග හිතවිලි එනකොට විතරාග බව දැනගන්නවා දෝෂ හිතවිල්ල එනකොට දෝෂ සහිත හිතවිල්ලක් බව දැනගන්න. වීත දෝෂ හිතවිල්ලක් එනකොට වීත දෝෂ හිතවිල්ලක් දැනගන්න. මෝහ හිතවිල්ලක් එනකොට ඒක මෝහ හිතවිල්ලක් කියලා දැනගන්න. අමෝහ හිතවිල්ලක් එනකොට අමෝහ හිතවිල්ලක් කියලා දැනගන්න. එතකොට මේ දැනගන්න මට්ටමේ අතාවේ කියවෙන්නේ නැහැ. නමුත් මේ පිටිපස්සේ වෙන යාන්ත්‍රයේ හැටියට ඉබේම අර කිං කුසල ගවේෂීව මොකද්ද කුසලය කියලා හොයමින් ගත කරන මේ සාදු චරිතයේද කවදාකවත් අර ගොජ දාගෙන පෙන දාගෙන මතු වේගෙන විලිස්සාගෙන ඉන රාගේ වැඩෙන ගතිය නැතුව යනවා. ද්වේෂේ වැඩෙන ගතිය නැතුව යනවා. මෝහේ වැඩෙන ගතිය නැතුව යනවා. ඉබේම හිත ඒ රාගයට ප්‍රතිපක්ෂ එහෙම නැත්නම් ද්වේෂයට ප්‍රතිපක්ෂ මෝහයට ප්‍රතිපක්ෂ සංකල්ප එන්න පටන් ගන්නවා. මේ අද මේ ආගම පටලවාගෙන තියෙන්නේ ඔන්න ඔතන. රාගේ ආපු බව මම නැවතත් මතක් කරනවා රාගේ එන්න හරින්න. රාගෙ ගෙන්නන්න යන නරකයි. අතීත රාග හෝ අනාගත රාග නෙමෙයි මේ කියන්නේ වර්තමාන වාසේ කර්මානුරූපව හේතු සහිතව මතුවෙන ආ වූ රාගය. ආන්නේ රාගය එනකොට ඒක රාගයේ බව දැන ගැනීමෙන් ඒ සාදු චර්කයකට නැත්තම් කිං කුසල ගවේ කිව හැදී වෙන තපස්වරයෙකුට ඒ කාන්තේම මේ රාගයට ප්‍රතිපක්ෂ වූ දේවල් හිත විසින් යෝජනා කරනවා. නෙක්කම්ම හිත යෝජනා වෙනවා. මේ රාගෙ නිසායි අර කෙන විදිහට Tamanට හේත අනුන්ත වේස උඹේ පක්ෂයට හේතු වෙන හිත කුසලයේ වළකන ප්‍රඥාව දුර්වල කරන නිවන වළහන ස්වરૂපයක් තියෙනවා මේකට විකල්පයක් තමයි ඉනෙක්ම හිතවිල්ල ගියේ ගිය අතහැරි අබිනිෂ්කම ඕන අබිනිෂ්කමන හිතවිල්ල අර රාග හේතුවිල්ල කෙනකොටම එන්න පටන් අරගන්නේ ආගමික කටයුත්තකින් නෙවෙයි ඒක මේ කවුරුත් මෙහෙවලා නෙවෙයි එහෙම නැත්නම් දසවිධ 50 හේතු කරලා මෙහෙම වෙනකොට මෙහෙම වෙයන් කියලා <clears throat> හිතට පූර්ව නිගමන දීලා නෙවෙයි හිතේ ස්වභාවය. එතකොට නිකම්ම හිතවිල්ල හිතට විකල්ප වශයෙන් පහළ වෙනවා. නිකම්ම හිතවිල්ල කියලා කියන්නේ සරාග වීත දෝ වීතරාග කියන හිතවිලි දෙකටම වෙනස් වූ ස්වභාවයක්. රාග හිතවිල්ලට ප්‍රතිපක්ෂයි වීතරාග හිතවිලි. ওই දෙක මැදින් යන එක තමයි මේ නිකම්ම හිත හිතවිලි. ආන්නේ නිකම් එක හිතවිල්ලෙන් ඔන්න එන්න පටන් ගන්න. ඊට පස්සේ දෝෂ පැත්තෙන් ගන්නකොට ව්‍යාපාද හිතවිල්ල, අමෝහ හිතවිල්ල වෙනුවට මේ අපි එදා සූත්‍රයේදී සුළු සංස්කරණයක් කරලා තේරුම් ගත්තේ මෙතන හිංසාව සහ අවිහිංසාව වශයෙන් මේ විතක්ක සංතාන සූත්‍රයේ පෙන්න මුල් කොටස් එකට නම් කෙලින්ම සමාන්තරයි. මේ විදිහට යම් කෙනෙක් අර කරුණු පහ ගැන සලකලා තමන්ට අනුන්ට දෙපාර්ශ්වයටම දුක් වෙන ගතිය ප්‍රඥාව දුර්වල කරනවා ඒ සති කරනවා නිවන වලහන් කණු හයක් තියෙනවා ආනේ කණු සලකා බලනකොට එවැනි පුද්ගලයා අත නිකම්ම හිතවිල්ල අව්‍යාපාද හිතවිල්ල අවීංසා හිතවිල්ල පහළ මේ ඉක්මනට යන්න ඕන නිසා නැත්නම් ගේ පාර මතක් කරන නිසා ඉක්මනට කරාට කරන්න ගියාම නම් ඔය හිතන තරම් ලේසි නෑ ආයන පස්සනා මට්ටමේදී මේක එන්න පුළුවන් වේදනානුපස්සනා මට්ටමේ චිත්ත දෙක එන්න පුළුවන්. චිත්තානුපස්සනාවේදී තමයි මේක මූලික මාතෘකාව වශයෙන් කෙනෙක් ඉදිරියට ඉදිරිපත් කරගෙන මේ විසඳුම ලබා ගන්න යන්නේ. මේක ඊටාම දුෂ්කර දෙයක්. දුෂ්කර දේ මොකද? උගදෙනේ මේ නිකම්ම හිතවිල්ල, ව්‍යාපා අභ්‍යාපාද හිතවිල්ල, අවිහිංසා හිතවිල්ල ඇති කරන්න උත්සාහ ඒ උත්සාහයේදී රාග හිතවිල්ල නරකක් විදියට දකිනවා, ද්වේෂ හිතවිල්ල නරකක් විදියට දකිනවා, මෝහ හිතවිල්ල නැත්නම් හිංසා හිතවිල්ල නරකක් විදියට දන්නවා. මේ නරකක් විදියට දැකීමම සිල්වන්තයේ තුල පැවති හැකි කුහක ගතිය. නමුත් ඒ සිල්වතට ඒ කුහක ගතිය අහු වෙන්නේ නැහැ. කොහොම හිතනවා රාග හිතේ නරකක් වශයෙන් දකින්නේ කොහොමද දෙයක් කියලා. නමුත් රාග හිතේ නරකක් බව දකින්න විට ද්වේෂ හිතවිල්ල. ඒ තරාග හිතවිල්ල රාග හිතවිල්ලක් බව දකින්න එකයි සර්වඥ තාස්ඥානයේද වැටහුනේ විපස්සනාවට ගැලපෙන්නේ මේකත් දේශනා කතාවට ආවදේ. සිල්වන්තකම පිළිබඳව ආගම පිළිබඳව සදාචාරය පිළිබඳව ඔය මුරගාන උඟ දෙනෙකුට මේ වගේ කුංචි කාරණා අමතක වෙච්ච නිසා කොච්චරද රාගය නැති කිරීම සඳහා අමීත සටන් කරන්න පුළුවන් නමුත් දන්නේ ද්වේෂයෙන් මත් වෙලා වැඩ කරන්නේ කියලා. මුත් මේක දැනකට ගෙනියන එකක් නෙවෙයි. ගොනුවක් ඇති කරලා දෙන දෙයක් නෙවෙයි. අර සිඟුරු දීලා මිරිස් ගත්තා වගේ වැඩක්. නැත්නම් රකයි ගෑණි දීලා හොටු ගෑණි ගත්තා කියනා වගේ අපේ ගමේ කතාවක්. ආන්නේ වගේ වැඩක්. නමුත් මේ දෙක තමයි මැදින් යන වැඩේ නම් රාගෙට තිල්ල රාගෙට තිල්ල වශයෙන්, ද්වේෂෙට තිල්ල ද්වේෂෙට තිල්ල වශයෙන්, මොහෙට තිල්ල මොහෙට තිල්ල වශයෙන්. පීත රාග, වීත දෝෂ, වීත මොහ, මේ ආකාරයෙන් දැනගත්තොත් ආදීනව සල්කා ගන්න අවස්ථාවක් තියෙනවා. දැක්කේ නැත්නම් රාගේ රාගේ වශයෙන් දැක්කේ නැත්නම් කවදාකවත්ේ පුද්ගලයාට ඒ රාගේ ආදීනව දක ගන්නට පුළුවන්කමක් නැහැ. එහෙමනම් ඔහුට ඇති වෙන නිකම්ම හිතවිල්ල හුදු හිතලුවක් විතරක් වෙන්නේ ඉතින්. චක්‍ර කර්පාණම් කරන ගත්ත අදහසක් වෙන්නේ ඉතින් කියන නමුත් අභ්‍යන්තරයේම ඇතුළතින්ම වෙච්ච හැබෑ වෙනසක් වෙන්නේ නැහැ. නොවෙන්නේ ඉතින්. නමුත් අන්‍ය විදියට රාගේ රාගේ වශයෙන් දැනගත්තා නම් ආදීනව සැලකිල්ල කරුවත් යනවාගේ යෝජනා පරිදි වුණා නම් අන්න ඇති වෙනවා නිකම්ම හිතවිල්ල ඒ වගේම අව්‍යාපාද අවිහිංසා හිතවිල්ල ඒවට කියන්නේ හිතවිලි කියනට වඩා සංකප්ප සම්මා සංකප්ප කියන මේ සම්‍යක් දෘෂ්ටි නිසා ඇති වෙනව හොඳ සංකල්ප මෙන්න මේ සංකල්ප පහළ වෙන එක තමයි මේ පොඩ්ඩක් නතර වෙලා සාකච්ඡා කළේ ඒක කුංචි වැඩක් නෙවෙයි ඉස්සරහට දෙනකොට මේ විදිහට කළාට අර අතරමඟදී පහුවෙන ඒ වංචනික ධර්ම ස්වභාව නිසා විශේෂයෙන්ම මේ යෝග ජීවිතයට බාධා කරන මේ කුහක ගතියක් ඒ ඔබුද්දයාගේ හිත අවංකව කටයුතු කළත් වංචා කරන නිසා ඉතාම ප්‍රමාණව මේ සතිය කියන ධර්මයෙන් තොරව මේ බිම පණින්ද අපි හිතමු කන්නයි කියලා. අපි මේ කතාව ධර්ම කතාව විකාශනය වීම සඳහා. දැන්නට පස්සේ ඔන්න දෙවෙනි ඊට වඩා ගැඹුරු ඊට වඩා ඊට වංචා කරන ධර්මයකටපත් වෙනවා. සර්වඥාන්ති දේශනා කරන විතක්ක සංතාන මේ වේදා විතක්ක සූත්‍රයේ මේ හිතවිලි දෙකට දෙකට කඩලා වෙන් කරගෙන කරන යනකොට පළවෙනි පියවරේදී උන්වහන්සේගේ පවතුනා වූයේ పూర్ව උපනිෂේ සම්පatti ඒ වගේම නිතරම කිංකුතර ගවේෂී අදාළ ඒ පාරමිතා ශක්තිය නිසා ඉක්මනින් අර නිකම්ම හිතවිල්ල, අව්‍යාපාද හිතවිල්ල, අවීන්සා හිතවිල්ලපත් වෙනවා. පත් වෙලා මේ නිකම්ම හිතවිල්ලේ අතිචිරං අනුවිත අනුවිතක්කෙන්තෝ අනුවිචාරෙන්තෝ. නිකම්ම හිතවිල්ලෙම බොහෝ කාලයක් හිත නනවනකොට හිත ආශ්‍රය කරනකොට උක්කායෝ කිලමති. කයි මහා ක්ලාන්ත ගතියක් පහළ වෙනවා. මහා පාළු ගතියක්. එපා කරන ගතියක්, ඒකාකාර ගතියක්, අසරණ ගතියක්, නීතිමත ගතියක්, ඉතින් ඇතින ක්ලාන්ත ගතියක්. කායෝ කිලමන්තෝ චිත්තං ඌහඤ්ඤති. ආනේක මේ කය ඇති වෙනා වූ මේ ක්‍රමත ගතිය, ක්ලාන්ත ගතිය නිසා හිත විචිත්ත වෙනවා. දැන් මේ යෝගාවචරය ඉන්නේ සීලය පිළිබඳව හොඳ පිරිසිදු භාවයක. ඒ වගේම කායන පස්සන, වේදනාන පස්සන කියන தත්ත්ව යම් කිසි ප්‍රදේශයකට ජයගෙන මේ හිත පිළිබඳව වැඩ කරනකොට බලාපොරොත්තු නොවන වූ අතුරු මේ පුදුලක් අතුරු තන විතර පවුන. ඒ නිසා මෙතනදී අපිට සාකච්ඡා කරන්න වෙන්නේ අර කලින් කිව්වා වගේ සමාජ ධර්ම එහෙම නැත්නම් හිරියෝතක් වගේ ධර්ම ලෝකයේ ආගම් පැතර වීම ආගමට හැරවීම වගේ බාහිර සමාජික කාරණාවක් නෙවෙයි අත්‍යන්ත අභ්‍යන්තර සිද්ධියක්. යෝගාවචරය වෙන අතුලින් වෙන සිද්ධියක්. නමුත් අර බාහිර ලෝකයේ ධර්මයේ පතුරවන්ට හොඳ මිනිහෙක් වෙන ආදී වශයෙන් අපි මවාපාන්ට යනකොට කුහක ගති නිසා පැවටෙනවට වඩා ඕම සූක්ෂමයි මෙතනක් වැඩ ඒ මොකද ඉතාමත්ම කාලයක් තිස්සේ සංසාරේ පුරා පැතිරීමෙන් පැවතුනා වූ ඒ රාගෙ හිතවිල්ල, ද්වේෂෙ හිතවිල්ල, මොහෙ හිතවිල්ල ඒ ආකාරයෙන් දැන් ඉන්නේ නේ. මෙහෙට වෙන දෙන අර කින විදිහට අනුන්ට තමන්ට දුක් දෙන එහෙම නැත්නම් දෙපාර්ශ්වයටම දුක් දෙන හිත දුර්වල කරන ප්‍රඥාව දුර්වල කරන කෙලෙස් ඇති කරන නිවන වහන්නක් නැත්තේ නේ ඒ වෙනුවට දැන් තියෙන්නේ මේ කම්ම හිතවිල්ල නික්මියාම ඒ වගේම අභ්‍යාපාදේ තරහක් නැහැ හිතේ ව්‍යාපාදේ නේ අවිහිංසාව කාටද විනයක් අටින්ද හිංසා කරන අදහසක් නැහැ. මෙන්න මේම නිකාන් ඉන්නකොට හරි පාළු ගතියකට එනවා. ඇඟ ක්ලාන්ත වෙන්න ගන්නවා. හිත විචිත්ත වෙන්න පටන් ගන්නවා. මේන්න මේ අවස්ථාවේ යෝගාවචරයක් නම් කවදාකවත් බලාපොරොත්තු වෙන දෙයක්. හැබැයි හම්බු නොවි හරින්නේ නැහැ. අනිවාර්යෙන්ම අපේ. එදත් අපි මතක් කරගත්තා. ගොඩේ ඉඳලා පීනන්ට උගන්වන ගුරුවරු හරියට අහුවෙන තරක් තමයි. ඒ වගේම තමයි ඉක්මනට වහවහ නිවන් යන්න හදන කට්ටිය අහු වෙන තැනක් තමයි ඒක. ඒ මොකද ඔව් මේ උගුරට හොරා බෙහෙත් බොන්නා වගේ හිතනවා. මේ වගේ පුංචි දේවල් වෙච්චාම මහා ලොකෝට හිතන බොහෝම පුංචි අධ්‍යක්ෂකයන් කඳුලක් ආවොහම මහා කණ්ඩක් කරගන්නවා. ඒක තමයි අට පොතක් තියෙනවා හොඳේ නරක හොඳ වනාහොදට ගිහිල්ලා අවුල් කරගන්න වෙලාවකත් තියෙනවා නරකෙන් වඩා නරකට ගිහිල්ලා අවුල් කරගන්න තත්ත්විකුත් තියෙන නිසා මෙතෙන්ට එනකොට නම් කියයි හරකා එන්නේ පොල් ගහ කන්නද කේල් ගහ කන්නද කියලා කියා ගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. මේ ක්ලාන්ත ගති ආපුහම කුවක ගති පාන කෙනා නම් ලැජ්ජ වෙනවා. කියන්න ලැජ්ජ වෙනවා. ඒ බලාපොරොත්තුනේ මේ නෙවෙයිනේ රාගයේ ද්වේෂයේ මෝහේ නැති වෙනකොට හිත බොහෝම සද්ධාදී ධර්මවලින් පිළිලා උනන්දුවක් ඇති වෙන්නේ. නමුත් දැන් ඒ වෙනකොට ඉන්නේ මොකද්ද? හොඳටම තමයි තේරෙනවා මේ කම්ම සංකල්ප වල හිත තියෙන්නේ, අව්‍යාපාද සංකල්ප වල හිත තියෙන්නේ, අවේන්තා සංකල්ප. කාම ලෝකයෙන් නික්මෙන අදහස් ඒ වාගේම අනුන් පිළිබඳ දෝෂ තරහ අදහස් නැහැ අනුන්ට කාටවත් මේ පෙස්සන් ගන්නට වින කටින්ද කරදර කරන්න එහෙම සංකල්පනේ තම හිතුවට වඩා හිත මේකෙන් පිටපයි හිත මේකට රුචි කරන්නේ නේ මේන්න මේ විදිහට දිවා රාත්‍රී දෙකේ බය නැතුව ගත කරන්න පුළුවන් මේ දේ තිබ්බත් එහිම හිත කාලයක් යනකොටයි පටන් ගන්නකොටම නෙවෙයි රාගයෙන් නැති වෙනකොටම නම් හරි සතුටක් ඇති වෙනවා. නමුත් ඒ රාග නැති හිතවිල්ල ටිකක් කල් යනකොට වැඩේ පව් පව් වෙනකොට ටිකක් පව් පව් වෙනවා වගේ ඕන්න ඒක පිළිබඳ විපාක වෙන ගති නිදිමත ගති යෝගාවචරයට මහ වෙන පටන් ආ නේතන්දී සර්වඥා සඳහන් කරනවා ඒ වෙලාවේදී හිත අභ්‍යන්තරයේ තැන්පත් කරන්න මම උත්සාහ කළා. අධ්‍යාත්ම සිත්තං සංතාවේති සංනිසාදේවි ඒ කියන්නේ හොඳට හිත මේ ශරීරයේම තැන්පත් කරගන්න. ශරීරයෙන් පිට නොයන්ඩ වෙහෙස නොවන්න මම මේ උත්සාහ කරගත්තා සමාධියටි හිත එහෙම සමාදම් කරවන්නට ඒ මොකද මගේ හිත නාමක් කැළඹේවා කියලා අදහස. මෙන්න මේක මේ විපස්සනා භාවනා කරගෙන යනකොට පොදු සාර්ථක එක කඩයිමක් පෙන්නට පස්සේ ඇති වෙන්නා වූ මේ වික්ෂිප්ත භාවය ගුරු උපදේශ රහිත වෙයි. ඉතාමත් අමාරුයි ඒක ගන්නවා. ඊටාත්ම අමාරුයි ඒකට පිළිතුරු ගන්න. ඊටාම අමාරුයි පිළිතුරු ක්‍රියාත්මක කරලා ප්‍රතිඵල ගන්න. ඉතින් සා සූත්‍ර පිටකේ විවිධ තැන්වල සංවචනාංශයේ මේ උඩුව පෙන්ලා දීලා තියෙනවා. ඊටාත්ම ගැඹුරු භාවනා පිළිබඳ කතා කරන වෙලාවල් ඒවා. වෙන විදිහකට කියනවා නම් මේ සුත මේ වශයෙන් ධර්මානුග්‍රහය දක්වන වෙලාවක් නෙවෙයි. සමතවාදයෙන් ධර්ම අනුග්‍රහ දක්වන වෙලාවක් නෙවෙයි විපස්සනා වශයෙන් ධර්මයට අනුග්‍රහ දක්වන වෙලාව. මේ වෙලාව මේ විපස්සනා හොඳට ප්‍රතිවරක් කරනලත් නමුත් ආයෙ නිකන් අපි සාමාන්‍ය විවාරයෙන් කියනවනම් කරකොල අතහැරියා වාගේ ආගිය වැලගිය අත මතක නැතුව නිකන් නන්නත්තර වෙන තරකට හිත ආවට පස්සේ එයිදී නැවතත් පටපාදා ගැනීම ලොකු දක්ෂකමක්. අනේ දක්ෂකමට තමයි මේ සර්වඥාන්ත මේ සූත්‍රවල ඒ කාරණාව හොඳට දිගහැරලා විස්තර සහිතව පෙන්නලා දෙන්නේ. ඒ වෙලාවට සමතේ පොඩ්ඩක් ඉස්ති කරගන්න. සුද්ධ විපස්සනා පිළිබඳ කතා කරන්න ගියාම සමතේ සම්පූර්ණව පැත්තකට දානවා කියලා පැත්තක් කට්ටිය චෝදනා කරනවා. තව සමහර කට්ටිය මම සුද්ධ විපස්සනා කරන්නේ කියලා සමතේට අර මේ කුහක ගතියකින් සීලවන්තයා කරන විකාරය වාගේ මේ සමතේ පිළිබඳව නොසලකහත්ම කතියකටපත් වෙනවා. නමුත් සුද්ධ විපස්සනා ක්‍රමය හොඳට හදානකොට පේනවා මේක එහෙම සමතේ පැත්තකට දැමීමක් නැත්තේ නෑ. අවශ්‍ය දේ මොකද්ද මේකේ ලක්ෂණය මොකද්ද විපස්සනා ඉස්සර කරන එක විතරයි. මේකදී මේ මේ සමාජ වශයෙන් නැත්නම් ප්‍රශ්න විග්‍රහ කරන්න පටන් අරගත්තාම මුංචි කන් කෙන්දක් කරගෙන කන්දක් කරගෙන මහා අවුලක් ඇති කරගන්නවා. සර්වඥ දේශනාවේ සඳහන් වෙන භාවනා ක්‍රම හතරක්. සමත පුබ්බංගම විපස්සනා. විපස්සනා පුබ්බංගම සමත. යුගනද්ද භාවනා සම්මුද්දච්ච විග්‍රහිත මානස. මේ සමත පුබ්බංගම විපස්සනාව බොහෝම සූත්‍ර පිටකේ විශාල සූත්‍ර ගානක සඳහන් වෙන දෙයක්. ඒක පිළිබඳව කිසිම වාදයක් නැහැ. සූත්‍ර බැඳි ගානක් ගත්තොත් ඒ උඟකම මේ සමත විදර්ශන සමත පූර්වම විදර්ශනාව ඒකෙදී සර්වජන් වහන්සේට කලින් ඒ කියන්නේ පුරාණ ඉන්දියාව පැවතිච්ච ඒ සමත ක්‍රමයේ ඒ වෙනකොට සාදු චරිතයකට ඒව නැත්තම් අනගාരിക චරිතයකට ಗುಣ වැඩෙන්න රැකගෙන ආපු සම්ප්‍රදායක් තිබුණා මේ සමත ක්‍රමයේ ඒක උන්වහන්සේ එහෙමම බාරගත්තා ඒක බාහිර අරගෙන ඒකෙන් එයත්න්ට යන්න බැරි තරම් ගැඹුරකට විහිදීමක් තමයි ඒ විපස්සනා විදිකලේ ඒකයි සර්වඥන් වහන්සේගේ මේ බුද්ධ බුද්ධෝත්පාද කාලයේට ඇතිවෙච්ච අලුත නවීකරණය ඒ නිසා උන්වහන්සේ ඒ සමත විදර්ශනා ක්‍රම දෙකෙන් සමතේ ඉස්සර කරගත්තා වූ සමත රූපාංගම ක්‍රමයට විස්තර යනවා ඒකෙදී එකයි සමාජික වශයෙන් මතකලා දෙන්න ඕනේ සමතේ ඉස්සර කරලා යන්න නම් ඒ සමතේට සප්පායතනක ජීවිතය ගත කරන්න ඕන. නමුත් ලෝකේ එන්ටෙන් ටෙන් ටෙන් මේ විෂම වෙනකොට ලෝකේ එන්ටෙන් ටෙන් මේ ක්ෂණික වැඩ පිළිවෙලවලට යනකොට අර අඩු ගානේ අරණ්‍යකවත් දැන් නැත්තේ නෑ. ඒ කියන ඒ සප්පාය කරුණ. අරන්නේ දියුණු වෙනවයි කියලා කියන්නේ නවාංග සහිතව නවීකරණ වෙනවයි කියලා කියන්නේ ක්‍රමයෙන් ඒ සමත ලක්ෂණ නැති වෙන්නේ. ඒක නිසා ඒ හොඳම ක්‍රමයේ පමණම කියන අදාව නැතිකරන්ට මෑත කාලේ ගුරුවරු හොයන්න පටන් අරගත්තා විපස්සනා කුම්භාංගම ඒ මොකද අදිනුනේ විපස්සනාව වැඩ කරනකොටම ඒක පාරටම මේ වගේ විචිත්ත භාවමත් වෙනවා සංකීර්ත භාවමත් වෙනවා මේ සංගතනිකායේ මේ එක සූත්‍රයක් සඳහන් වෙනවා බික්කුණු පස්සේ සූත්‍රය කියලා ඒකත් හාම් වෙනවා මෙන්න මේ ගැටි මේ පුදුව ਸਰවචනාදී විස්තර කරන අවස්ථාව ඒකදී පේන්නේ තවසක් ආනන්ද මහ ස්වාමීන් වහන්සේ ඒ විවේක ඇති වෙලාවක භික්ෂුණී ආවාසයකට යනවා. එහෙම ඉවරලා ඒ උන ඒ භික්ෂුණී වහන්සේලාගේ සුවදුක් විචාරනවා. මේක දෙන්නේ කෙසේද ඔබලාගේ භාවනා කටයුතු සුවසේ සිද්ධ වෙනවා. එතකොට මේ ස්වාමීන් වහන්සේ බොහොම ගෞරව සම්ප්‍රිත සඳහන් කරන එමය ස්වාමීන් වහන්සේ අපි නිතරම හිත කාය අනුපස්සනාවේ වේදනා අනුපස්සනාවේ චිත්ත අනුපස්සනාවේ ධම්මා අනුපස්සනාව කියන මේ සතර සතිපට්ඨානයේ මෙහෙවන නිසා අපි eh, වැඩියක් සතුටෙන් වැඩියක් ප්‍රීතියෙන් ප්‍රමෝදයෙන් ගත කරනවා. අබෝම හොඳයි ඒක තමයි කල යුත්ත කියලා ඒකට සමාදම් කරවලා නමුත් ආනන්ද ස්වාමීන් වහන්සේ නැවත පැමිණලා සර්වචන් වහන්සේගේ ඉදිරියේදී මේ වාතාවරණය ඉදිරිපත් කරනවා. ස්වාමීන් වහන්සේ මට විවේක තියෙන වෙලාවදී මම වික්‍රම පස්සේකට ගියා. වැඩියා අන්න එදී මම මේ භික්ෂුණීන් වහන්සේලා සමග සෝදික් විචාරනකොටම මහරු ප්‍රශ්නේ මේකයි. ඒ භික්ෂුණීන් වහන්සේලාගෙන් සහෝදරියන්ගෙන් ලැබෙන උත්තරේ මේකයි. ඒක සර්වඥාන්ත අර වගේම ඒක බොහොම හොඳ දෙයක් බව. කායන පස්සනා, වේදනාන පස්සනා, චිත්තාන පස්සනා ධර්ම මෙනෙහි කරන එක එයින් සතුට උපදින එක හොඳ බව සඳහන් කරලා හැබැයි කියලා ඔන්න නතර කළා මතක් කරනවා මේ කායානුපස්සනාවේ හිත මෙහෙම තැම්පත් කරගෙන යනකොට මේ හිතේ කායanusasanaව නිසා හිතේ මේ වගේ විසිරී යන ගති පහළ වෙන්න පුළුවන්. කායanusasanaවෙම හිතේ දාගෙන ඉන්නකොට හිත ඒ අරමුණේ හිටින්නේ නැහැ. ඒක හරියට කියනවා නම් ආරම්භක ශ්‍රද්ධාවෙන් යුක්තව සීලයක් සමාදන් වෙලා සුදුසු පරිසරයකට ගිහිල්ලා කල්යාණ මිත්‍ර ආශ්‍රය කටයුතු කරනකොට මුල් මුල් මේ වගේ ධර්මයන්ගේ යත්තා වූ ඒ ගොරෝසු බලපෑම මැරගන්න සමත් වෙච්ච යෝගාවචරේකට නම් ඒ කායන පස්සනාවේ හිත බඳිනවා හරියට පතුමැටි පිටියකට කොහොල්ල තලියකින් දමලා ගැහුවා. නැත්නම් මැටි පිටකින් ගැහුවා වගේ පාරටම අල්ල බදා ගන්න ගැතියක් තියෙනවා. බොහොම නිවර්ණ අයින් කරන්න නම් අනිවාර්යයෙන්ම කායන පස්සනාවේ ආනාපානිය හෝ පිම්බීම හැකිලිම වගේ මේ දෙයක හිත අනිවාර්යයෙන්ම හඳුන්විය යුතුයි. ඒ අනුසාරය. ඒ මාර්ගයෙන් පුළුවන් අර නිවර ධර්ම දුරු කරන නිසා තදින්ම කායනපස්සනාවේ සරණ යන ගතියක් තියෙනවා. එහෙම ගියාට පහ වෙනකොට ඒ කායනපස්සනාවේ හසුරුවන හිත හරියට රබර් බෝලකින් ගලකට දැම්මා වගේම ලගහුවා වගේ. පිටියකට දැම්මා ලගහුවා වගේ මෙනේ කරන්න කරන්න පිට කොළපය හරියටම දන්නවා හිත වදින්න ගිහිල්ලා මේ ආනාපානෙම නමුත් අර වගේ හිත ප්‍රණීත බවක් තලන්නේ නැහැ හීන භාවයක් තියෙනවා. අර උන්ට හිත ගියාට කිසිම සතුටක් නැහැ. හිත වික්ෂිප්ත භාවයකටපත් කරනවා. ඒ නිසා කාය කායानुපස්සනාවේ හිත යොදවනකොට හිත ඒ පිටපයින් යන දිගටපත් වෙනවා. ආන මේ වෙලාවේදී හිතේ ලීන භාවයක් ඇති වෙනවා කියලා සමවත්තනවද දේශනා කරනවා. සංගදී ගාණ්ඩයක්. අර උන්ට යොදමින් යොදමින් යොදමින් ඉන්නවා. අර ගෙනාවු වීර්ය නිසා. නමුත් එහි ලැබෙන ප්‍රතිඵලයක් නැති නිසා එහි අදහන සුළු ගතිය ඉබේම බොඳ වෙන්න ගන්නවා. අන්තිමට බලනකොට මගේ හිත හරියට භාවනා නැද්දෝ කියලා හිතක නිකාකෝ වෙන මොකක් හරි එකක් නිසා අරමුණ තිබුණ නොගන්නේ හිතට ගණන් ගන්නේ නැති තත්ත්වයකට පත්. හිත ලීන භාවයට හැප්පෙපත් වෙනවා. එතකොට හිතම කියනවා පස්සේ එක්කෝ මෙනෙහි කරමින් හිටපු අරමුණ දැන් නැහැ. එහෙම නැත්නම් දන්නේම නැතුව හිත අතීතනාගතට ගිහිල්ලා. ආනේ වෙලාවේදී ඒ දීන භාවයකට පත් වෙලා හිත සංගවි ගන්න අවස්ථාවක අරමුණ um, පිළිබිඹුව නැතුව යනවා. ඉතලා අපි අනාහත කාර්යයේ ඉඳන් මේ හැපෙන තැන මොන තාලෙන් ගන්න හැදුවත් අහුවෙන්නේ. අඩු ගානේ ඇතුල් වෙනවා අපිට වෙනවා කියන දෙපාර්ශ්වයක් වෙන් වෙලා පේන්නේ නැහැ. එහෙම නැත්නම් ඇතුල් වෙනකොට සීතල ගතියක් තිබුණා පිට වෙනකොට උණුසුම් ගතිය ආදී තිබුණා. යම් යම් නිමිති තිබුණා. දැන් මේ නිමිති ඔක්කොම නැතිලා. අනිමිත්ත ස්වરૂපයටපත් වෙනවා. ආනේ තත්ත්වයටපත් වෙනකොටත් ඒ මෙනෙහි කිරීමේ යන්ත්‍රය සම්පූර්ණයෙන්ම අඩපර වෙනවා. ඉන්න වදින්න තැනක් නැහැ. නිමිත්තක්. එතන පිළිගුවක් නැහැ. ආනේ එතකොට හිත මේ වගේ ලීන භාවයටපත් වෙන නිසා ඒ වෙලාවට ප්‍රණීත වූ හිත සමාදන් වෙන අරමුණක ටිකක් පොඟවලා ගන්නයි කියන්නේ. ප්‍රීතිය ගෙන දෙන පස්සද්ධිය ගෙන දෙන හිත සමාහිත කරවන්නා වූ අරමුණක හිත ටිකක් වෙලා සමාදාන් කරවලා එහෙම නැත්නම් කියන හොඳට පේන නිමිත්ත හොඳට පිළිඹු වෙන දෙයකට හිත උවමනාවෙන් යොදවලා එහින් හිත හොඳට මෝහනක් කරගෙන නැවත කායනපසනාව පිටව ගන්න. ඒකදී ලක්ෂණ වචන දෙකක් සර්වචනන්සේ පාවිච්චි කරනවා අපනිහිත භාවනා පණිදි පණිහිත භාවනා කියලා. අපනීත කියලා කියන්නේ අරමුණට හිත යෙදුවට යෙදුවට යෙදුවට අරමුණට සැඟවිලා. අරමුණ පේන්නේ නැතුව යනවා. පෙනුනත් හිතට කිසිම නම්බුවක් නැහැ. හිතට කිසිම ආඩම්බරයක් නැහැ. ඒක නිසා හිත ඉබේම එයින් පැත්තකට හැරෙනවා. ආන්නේ වෙලාවේදී ප්‍රණීතියක් පිටවගෙන. හොඳට පේන ගොරෝසු අරමුණට හිත තැම්පත් කරන ඒ තැම්පත් භාවයේ මත ඉඳගෙන අර කලින් ගත්ත භාවනාවට ඉතිවෙනවා. මේවා පුංචි උපකරණ අපි මෛත්‍රී භාවනා කරනකොට මතක් කරනවා ඉස්ලාම තමන්ට මෛත්‍රී කරලා කරලා කරලා ඒක හොඳට දියුණු දියුණු තත්යකටපත් වුණාට පස්සේ ගරු භාවනීය මිත්‍රයෙකුට ගරු භාවනීය කල්යාණ මිත්‍රයෙකුට නැත්නම් ගුරුරයන් වහන්සේට යොදන්නේ. ආන්න එතෙන්ට ගියාට පස්සේ සමහර වෙලාවට අර තමන්ට මෛත්‍රී කරනකොට තරම්වත් හිත සමාහිත වෙන්නේ නැතුව වික්ෂිප්ත වෙන්න ඉඩ තියෙනවා. ඒක වෙන්න පුළුවන් දෙයක්. එතකොට මොකද කියන්නේ? එහෙනම් ඒ ගුරුවරයා කෙරෙහි හිත පැත්තට වීම නතර කරලා නැවතත් Tamanට මෛත්‍රී කරලා ආයෙ හිත මේ දිනු දිනු භාවයටපත් කරගෙන ඒ හිතින් ආශ්‍රයක් උත්සාහ කරන්න කියලා කියනවා ඒ තමයි ගුරුවරයා කියන්නේ. ඒ වගේ තමයි කායනුපස්සනාවේ ගත අරමුණේ හිත වික්ෂිප්ත වෙනවා නම් වික්ෂිප්තං වාචිත්තං නැත්නම් උප්පන්නං විත්ති වික්ෂිප්තං චිත්තං වික්ෂිප්තං චිත්තං මේ පදාන. එනිසා මේ වෙලාවේදී වික්ෂිප්ත හිත පහළ වීම යෝගාවචරයාගේවත් ගුරුවරයාගේවත් මෙනෙහි කරන ක්‍රමයක් ආහාරවලවත් ඉක්කේ දෝෂයක් නෙවෙයි. ඒක එන එකක්. එන්න ඕනේ. ඒ හිත එතන දැඩි වෙන්න නම් ඒ රැල්ල වදින. ආන් මේ වෙලාවේදී යෝගාවචරයක් කරන යොත්තනම් ප්‍රථමයෙන්ම දැනගන්න ඕනේ අරමුණු දිගේම තමයි ගියේ. දැන් අරමුණ යම් ආකාරයකට නීරස වෙලා හෝ නොපෙනී ගිහිල්ලා හෝ <clears throat> පෙනුනත් හිතේ නම්බුන කරන නිසා හෝ එතන වික්ෂිප්ත භාවයක් ඇති වෙනවා. එනට හිත දීන භාවයකටපත් වෙනවා. ඒක සංගවි ගත්තා. ආනේ වික්ඛිත හෝ සංකිට භාව. දෙක තමයි චිත්තානුපස්සන හතරෙනි කොටස. මගේ හිත දැන් අරමුණේ තිබුණේ ඒක රස විඳින්නේ නෑ. බාහිර ගන්න කැමති නෑ. ඒකත් එක භාවනාවක්. ඒ විතරක් නෙවෙයි සමහර වෙලාවට ඒ දේ වෙච්ච නිසා හිත විසිරලා දසාතේ ගන්නත් ආවේ. දෙන්න බින්දයක්. ආනේචිත භාවය තේරුම් ගන්න ඕන. සංකිට්ඨං වාචිත්තං සංකිට්ඨං චිත්තං උපජානති. සංකිට්ඨ කියලා කියන්නේ ඇකිලිනා වූ හිත. විචිත්තං කියලා කියන්නේ විසිරුණා වූ හිත. මේ දෙක මේ මනතිය විපස්සනාවේදී එන්නේ සෑහෙන වැදගත් පරිවර්තනයකට පොඩ්ඩකට කලින්. අර වැස්සකට ඉස්සර වෙලා බොහෝම ගොරෝසුවට මේ උලන් හමනවා අකුණු විදුලි කොටනවා ගොරවනවා ආන්නේ ශබ්ද එන්න වගේ ඒක ඒකෙන් දැනගන්න ඕනේ මේ වැස්සකට එන්න හදාන කියලා. නමුත් මේ වෙලාවේදී පිහිටිය යුතු දේවල් කියනවා. අම්ල දාස්සලා ඒව දාන්නවා ඒවට අවු දාලා තියෙන දේවල් එළියට අරගන්නවා සිමෙන්ට් එක හදනවා ඒ වගේ පුංචි පුංචි වැස්සට සූදානම් වීමේ කටයුතු වගේක් තියෙනවා. ආන්නේ වගේ තමයි භාවනා කරනකොට අනිවාර්යයෙන් විශේෂයෙන්ම විතර මේ පිළිසෙට මේක ඒ අහවලාට මේක නැහැ කියන බැරි තරම් ඉතාමත්ම සමීපස්ත කරලා. මොකද මේක වෙන්නේ ආදරෙන් භාවනා කරන අයට. අනාදර වැඩක් වගේ තමයි සිද්ධ වෙන්නේ. නමුත් සර්වජන් වහන්සේ කරන අනාදරයක් එම නෙමෙයි මේ. ධර්මයේ කරන අනදරයකුත් නෙමෙයි. සර්වජන් වහන්සේ Taman වහන්සේ වශයෙන් දැකපු දේ ඒ පස්සේ ණයට විනීය ජනතාවට අනුකම්පාව විශ්ලේෂණා කරන වාරයක් පමණයි. කොච්චර සතුටක් ඇති වෙනවද? මේ දේශනාවට වුන් කන්දේ. අපිත් බුදු මගේ යන්නේ. අපිත් ඒ ආර්යයන් වහන්සේලා ගියේ මගේ යන්නේ. එහෙම නැතු මේ සතිය ගන්නවා නෙවෙයි. සමාධිය ගන්නවා නෙවෙයි. මේ වෙලාවේදී මම කළ යුත්තේ මොකද්ද? මේ චිත්තානුපස්සනාව අනුව මේක රාගේ හිතවිල්ලක් නම් ආ ඒක හරි. එන රාගේ හිතවිල්ලක් කියලා හිතාගන්න. දැනගන්න. මෙනි කරගන්න. රාගේතර වුණා වූ විතරාගේ හිතවිල්ලක් නම් මේ බව දැනගන්න. ඒක අර දෝෂ හිතවිල්ලක්ද කියලා බලමු. දෝෂ හිතවිල්ලක් නැත්නම් සදෝෂ අම්සා විිත දෝෂ හිතවිල්ලක් නෑ. මොහේ හිතවිල්ලක්ද නැත්නම් අමෝහේ හිතවිල්ලක්ද එහෙම එකක් නෙවෙයි අහවල් දෙයක් කියන්න බෑ කටු උඩත් කටු බිමත් කටු ඉන්න බෑ නැගිටලා ඵලයන් කියලා හිතව ආරමුණ තියුණත් ඒක කිසි නම්බුවක් නැහැ උඩ දාන ගතියක් නරුස්නා ගතියක් ඉන්න බැරි ගතියක් ඉතින් මේක එනකොට සංගෝකසා දාලා යන්න පටන් අරගත්තොත් ඒ යෝගාවතර කවදාකවත් මේ ජවනිකාව මේ ඥාණය සම්පූර්ණ කරගන්න හම් වෙන්නේ ඒ මොකද අර මුනේම පවතිනවා ඒ හීනපනීත කියන බෙහෙදයක්. අර මොන තියෙද්දිම ඒ ඊටාම හොඳයි. බොහොම ප්‍රණීතයි කියලා සන්තෝෂ වෙන වෙලාවක්. සමහර වෙලාවට එනවා අර මුනේ හිත තියෙනවා. වෙනකට වඩා හොඳින් ඉන්නවා. ඒක පිළිබඳ කිසි නම්බුවක් නැහැ. කිසි ගණන් ගන්න ගැටියක් නැහැ. මට සතියක් නැහැ මේ වෙලාවේ හිත පිළිනවා, වේදනාව එනවා, සද්ද ඇහෙනවා, වෙනදා වගේමයි ඉතේ ඉන්න භාවනා කරනද කියලා හිත වෙනසක් නැහැ. ඉඳගෙනද හිටගෙනද කියලා වෙනසක් නැහැ. ඒ තරමටම හිත සතිය නැහැ වාගේ තේරෙනවා. සමාජිකුත් නැහැ. බොහෝම අවිශ්චිත ස්වභාවයක් තියෙනවා. නමුත් මේ බව දැනගන්න පුළුවන්. මේ හොඳට භාවනා මෙච්චර දුර ඇවිල්ලා මෙතනදී මගේ හිත සත්‍ය පිළිබඳ තිබුණු විශ්වාසය කැඩුනා. නැත්නම් සත්‍ය ඇද්දෝ නැද්දෝ කියලා හිත වික්ෂිප්ත වුණා. සමාධියක් තියනවද නැද්ද කියලා හිත වික්ෂිප්ත වුණා. එහෙම නැත්නම් වැඩ ඔක්කොම පැත්තකට දාලා හිත නිින්දකට ලෑස්ති. මෙව්වා කොච්චර 100 100ක් එනවයි කියලා කවුරු හරි කිව්වත් ඒ 100 100 කියන කතාව තුළ වුණත් මේ බව දැනගැනීමේ සතිය පිහිටීමේ අවස්ථාව යෝගාවචරයාගෙන් අයින් කරන්නට මායයට බැහැ. බ්‍රහ්මයාට සර්වඥාන්සේ ඒකට පුංචි එළියක් තමයි මෙතන දෙන්නේ. ඒ වෙලාවේදී මට දැන් තියෙන විචිත්ත හිතක් කියලා මට දැන් තියෙන සංකීර්ණ හිතක් කියලා දැනගන්න එකවත්. මෙන්න මේ වෙලාවේදී පුතුම වෙනසක් යෝගාචර ජීවිතේ පහළ වෙනවා. මහා පිරිස්මතර ගියා. පුදුමාකාර විදිහට නිදිමතක් එන්න ගන්නවා. කය වැක්කෙරිලා හරියට ඇකිලිච්ච පිපිඤ්ඤ ගෙඩියක් වගේ පුංචි කාලේ හැදිලා නැතුව ඇකිලා වියකිලාගේ පිපිඤ්ඤ ගෙඩියක් වගේ සම්පූර්ණ ඉරියව්ව වැක්කෙනවා. ඉන්ටපු ගමන් නැගිටිනවා රෙදි කර ගන්න හදනවා ආයතික වෙලා කරනට ආයයක් එනවා. විയോഗාවචයාගේ ආත්මය දිය වේ. Taman අර පෙන්වන්න හදන ඒ ලකුණු මොනවාක්වත් නැති වෙනවා. ඉතින් හුඟ දෙනෙක් හරි කැමති මේ වෙලාවට තනියම භාවනා කරා. ඒක මොකද පිපිරිසේ ඉන්නකොට මේ වෙන එක හොඳ නැහැ. තනියම ගිහිල්ලා මේක වෙනකොට හොඳයි වෙන්නේ මොකද්ද? ලීනත්වයට බර වෙනවා ඊට. ඒ වෙනකොට කවුරුත් නැති නිසා ලැජ්ජාවක් ඇති වෙන්නේ නැති නිසා උගේ හාන්තියෙන් දෙයිදව. නමුත් මේ නිදිමතක් නෙවෙයි මේ කතා කරන්නේ. ඉතින් දින භාවයක් පමණයි. එතන තියෙන්නේ හිත හැඟවි ගන්න හදනවා. ඒ හැඟවි ගන්න වෙලාවදී පුළුවන් තරම් පහන් පත්තු කරන්නයි ඕන. එතන අඳුර මුල්ලකට යන්නේ කොහොමද නැහැ. ඒ නිසා මේකෙදී මේ විස්තර මේවා මේ සමාජික වශයෙන් සඳහන් කරන විස්තර නමුත් මූලික අවශ්‍යකම් තියෙන්නේ ප්‍රඥා ලෝකයට මේක එලි කරන්න ඕන. එහෙම නැත්නම් මේක නරකක් නෙවෙයි වැරදිල්ලක් නෙවෙයි මේක ඇති කියන එක හිතට වදලා දෙන්න. ඒ වදලා දෙන්න නම් රාග හිතවිල්ල සහ රාග නැති හිතවිල්ල අඳුනාගෙන ඒ දෙකෙන් වෙන් වෙච්ච නිකම්ම හිතක් තේරුම් ගන්න ඕන. නමුත් නිකම්ම හිතේ උඟ වේලාවක් එක තියෙනකොට දිවේලේ දකින්න කුකුලාගේ කර්මලා නිවේලේ පෙනේ සකසේම සුදු වෙලා කියලා කියන එහෙම නැත්නම් වැඩේ පහු පහු වෙනකොට කොහොම කොහොම වෙනවයි කියලා කියන්නේ ඒ නිකම්ම හිතවිල්ලම. ඊට භාවිත වෙනකොට බහුලීකත වෙනකොට එහි ඇති නම්බුකාරකත්වේ නැති වෙලා දීන හිත පිච්චිත හිතපත් වෙන්නේ කියලා. ඒ වෙලාවට මේ යෝගාවචරය ඒක හඳුනාගත්තේ නැත්තම් හොඳට මේක තේරෙනවා යෝගාචර කමඨාන සුද්ධ කරන්නයි පාවිච්චි කරන වචන වලින් තාම පරාජිත කියාගන්න බැරි කාරණාවලින් නමුත් සමහර ඉදිරිපත් කරනවා. සමහරු මේ වෙනකොට වටෙන් ගහනවා මල්ලෙන් ගහනවා নানা ප්‍රදේවල් කතා කර කර ඉන්නවා අරමුණු පිළිබඳ කතා නොකරයි. සමහරු කමටහන් සුද්ධ කරන්නේ නැහැ නිකන්. මේවා තමයි උපක්‍රම වශයෙන් පාවිච්චි කරන්නේ. නමුත් මේ එකක්වත් නෙමෙයි කල යුත්තේ ප්‍රධාන වශයෙන්ම කල යුත්තේ මේ තියෙන தත්ත්වේ භාවනාදීම පරියන්කේදීම තේරුම් ගන්න ඕනේ. ඒක ආර්යයට Taman තුල තියෙන රෝග ලක්ෂණයක් විජෝ ගිහිල්ලා Tamanගේ වෛද්‍යවරයාට ප්‍රකාශ කරනවා වගේ මෙන්න මේකයි වෙන්නේ කියලා දැක්කම එච්චරමයි උත්තරේ. එතනමයි උත්තරේ අර නෑ ආය පහළ වෙච්චේ සක්ෂම ගණිතඥාවන අයින්ස්ටයින් මහත්මයා කියලා තියෙන විද්‍යාඥයා කියලා තියෙනවා ගාන තේරුම් ගත්තා නම් උත්තරේ ඒකයි කියලා. අපි මේ ගාන තේරුම් ගන්න නැතුව කර්මස්ථානාචාරවලින් උත්තර හොයන්න ගියාට නැත්නම් ගණන් පත්‍රේ පැත්ත කර දැම්මට කවදාවත් ගණන් වල සමර්ථ වෙන්නේ නැත්නම් විභාගේ පාස් වෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි අපිට මතක තියාගන්න අඩු ගන්න ගණන් පත්‍රයක් අපිට හම්බුනේ විශාල කපකේමක් කරපිට. ওই පත්‍රේ සාමාන්‍ය එදිනදා පත්‍රවල නැහැ. ඕක මේ ලොකු අභිනිෂ්ක්‍මණයක් කරලා ලොකු සීලයක පිළිදලා ලොකු යදවමක් යොදවලා නීවරණ යටපත් කරලා අරමුණ ඉදිරිපත් වෙච්ච වෙලාවක සිද්ධ වෙන දෙයක්. ඉතින් අර දේශනාවක උපුටා දක්වන අර අපේ නායක සංඥාන්සේ දුර්ලභා කල සම්පatti සත්ත්ව විවේකෝ විපatti අපි ඉදිරිපත් කරගත් ආ වූ ක්ෂණ සම්පත්තිය මිත්‍යා දෘෂ්ටිකේ සම්පත්ත සම්පත්තියට වැඩිය උසස් සම්මිය දෘෂ්ටික වුණත් පූර්ණ කායන භාවනා කරන අපේ මේ ඉදිරිපත්මාවෝ ක්ෂණ සම්පත්තිය උසස්. එිනුත් අපි දවසින් යම් කිසි ප්‍රමාණයයි මේ සමත භාවනා විපස්සනා භාවනා පරියන්ක වශයෙන් යොදා. එිනුත් කලාතුරකින් තමයි මේ විචිත්ත හිත සංකීර්ණිත පහළ වෙන්නේ. ඒ වාගේම තුනා වූ මේ සංකීර්ණිත විචිත්තිත අහල පහළ වුණාම ඒ නිින්දට වැටෙනවා නම් විවේක ගන්න හදනවා නම් පස්සේ භාවනා කරනවා නම් කියලා කියනවා නම් උන් දැට ඊට වැඩි විපස්සයක් නැහැ. එනිසා දුර්ලභකම යම් තාක්ද මේ ක්ෂණ සම්පත්තියේ ඒක හැල්ලුවට සැලකීම ඒ තරම විපත්තියක්. තනියම කල්පනා කළොත් මේ චිත්ත විෂය ඒක උම්මත්තක කරවන. ඒකත් බයකට. ඒ නිසා අනිවාර්ය වෙන්නේ අවශ්‍ය කරන්නේ මට දැන් කම්මැලි හිතක් පහළ වුණා. මට වැඩි ඕනෑමට වැඩි උනන්දු හිතක් පහළලා හිත විසිරී ගියා. මේන්න මේ කාරණා දෙක තේරුම් ගන්න. එහෙම නැත්නම් සංකීර්ණක් නැත්නම් හිත විචිත්තක් නැත්නම් හිත අරමුණ දියාරු ගතියක් වේ. අරමුණේ විචිත්‍ර භාවේ නැහැ. චිත්ති බහුල භාවේ නැහැ. උච්ඡන්න භාවේ නැහැ. කොහේ අරමුණ කියනා වගේ පේනවා. අතිචිරං අනුවිතක්කන්තෝ අනුවිචාරන්තෝ කියන හරුවත් යනදේ පරිසරේ සලකන. බොහෝ කාලයක් ඒ අරමුණේ විචාර කරන්නා වූ විතක්ක කරන්නා වූ මට අන්න කයේ කිලාමත භාවය පහළ වුණා කයේ කිලාමත භාවය නිසා හිත ඌහඤ්‍ය භාවයට කියන විචිතව හයරපත් වුණා. විවර රාශියක් මෙතනදී. තවනිකාව ක්‍රමයෙන් මෙතෙන් එන්නේ. නමුත් කම්මැලියට බේන්නේ එකවරම වැටෙනවා වගේ. ඒ නැත්නම් කවදාකවත් මේක විසඳන්න බැරුව වගේ. ඒ නිසා මේක මෙහෙම තියෙද්දි එක්කෝ මේකට සාන්ති කර්ම කරන්නේ එහෙම නැත්නම් নানা ආකාර ගුප්ත වැඩ ආරීමේ කරන්න පටන් අරගත්තාම ඉතින් ලෝකයා හිනස්සන වැඩ තමයි. රට හිනස්සන වැඩ කෙරේ. ඒක කරන්න ගියාම ඉතින් ලෝකයා කියන ඔබ තමයි භාවනා කරන්න එපයි කිව්වේ. භාවනා කරපුවාම වෙන කරගෙන යන වැඩ ටිකවත් කරගන්න බෑ. හොඳ ඊට මනුස්සයා නේද මේ මොකද වෙලා තියෙන්නේ කියලා කටයුතු කරනවා. ඒකට හොඳ අපිට නව කාලේ වචන සම්බන්ධ කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ලෝකයා මේකට පිස්සු කියනවා නම් පිස්සු හැදෙන්න ක්‍රමයක් තියෙන බව මෙතන තේරෙනවා. එහෙමනම් සනීප කරන්න ක්‍රමයක් තියෙන්න ඕනේ. ඉස්සල්ලාම මේ නිසා දැනගන්න මේ හැදලා තියෙන පිස්සුව මේ බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලාට ඇති වෙන එක தත්ත්වයක්. මමත් මේ පාරේ යන්නේ. ඒ නිසා උන්වහන්සේලා කියන තාලෙට මේක කොහොමද වෙන්නේ? අරමුණට හිත යොදා ගන්න බැරි තරම් නීවරණ ඇති වෙනකොට කොහොමද අරමුණ පිහිට කරගෙන ඒක පිම්බෙන හැකිලන ස්වරූප, ආස්වාද ප්‍රසවාස ස්වරූප, මුල මැද ස්වරූප, දිග කොට ස්වරූප ලකුණු ඔක්කොම දැකලා තිබුණා නම් හොඳට අංග ප්‍රත්‍යංග වශයෙන් ව්‍යංජන අනුව්‍යංජනත මෙනෙහි කරලා තිබුණා නම් මේවට අපි කියනවා නිමිති කියලා මේවට අපි කියනවා අරමුණේ පිළිමිබුව කියලා මෙන්න මේ නිමිති මෙන්න මේ පිළිමිබුව ක්‍රමයෙන් නැති වෙගෙන යනකොට යෝගාචර දැනගන්න පුළුවන් ආ දැන් මම ගෙනියන්න හදන්නේ මෙතෙන්ද තමයි මෙතෙන්දි මොකද වෙන්නේ ඥානීය නැත්තම් එක්ක විචිත හිත නැත්තම් සංකීත හිත හන්දරේ සංගමී ගන්න හිත එහෙම නැත්තම් විචිරිය යන හිත ඒ මොකද හේතුව ඒ ක්‍රමයෙන් මේ සිද්ධිය වෙන බවට ප්‍රත්‍යාලෝකය සතිය සමාධිය දල්වා පැවතිලා නැහැ. ඒ දේ වෙලා තියෙන්නේ එහෙලකින් පල්ලට අල්ලගෙන වැටෙනවා වගේ ලෙස්සල වැටෙනවා වගේ තක්කු මුක්කුයි. අන්ධකාරයි. අඳුරයි. එහෙම වෙන්නේ නම් ඉස්සල ඉස්සල වතාවට කාටත් වෙනවා. ඉතලා වෙනකොට ඒ සම්කෝල ගැති නිසා මේක වෙනවා. ඒක සර්වඥාන්ත මේ පැහැදිලි මේ දක්වලා තියෙන්නේ. එහෙම වෙනකොට ඒ වැටෙන හැටි පිස්සු හැදෙන හැටි හොඳට දැනගන්න. මෙනෙහි කරා. කොහොමද මෙනෙහි කරන්නේ? ඉතල පිම්බීම හැකිලිම ආනාපානේ. ඒ පළු වශයෙන් හොඳට නිමිති පේන. ඒ නිමිති වල තමයි අපි කියන්නේ සාකහන් වශයෙන් අපි නිමිති ගන්නවා. ආකාර වශයෙන් එක එව්වා හොඳට සලකුණු කරගත්තේ නැත්නම් මම දැන් කායන වසනා කොටද ඉවරයි. මට දැන් තියෙන චිත්තානුපස්සනාව නැත්නම් අර මේ කියලා ඒකේ කොටස අයින් කරන්න හදන කෙනාට නම් මේ පටලවිලා හැමදාම පරියන්කේ මුලදී කවදාකවත් උස්ම ගත්තේ නැති කෙනෙක් වාගේ. ඉපදිච්ච ගමන් වාගේ. කවදාකවත් භාවනා කළ නැතුව වාගේ. කවදාකවත් මෙහෙය කරපු නැති කෙනෙක් වාගේ හොඳට අරමුණ මෙනෙහි කරන්න. මෙනෙහි කරලා ඒ අරමුණේ වෙනදා නොදැක්ක අලුත් මොකක් හෝ අලුත් ලක්ෂණ කලකට. තියෙන අරමුණේ තියෙන විවිධ පැති. සර්වඥාන්සේ පෙන්ලා දීලා තියෙන 11 ආකාරයක් තියෙනවා. ඒකලස ආකාර එකක් තමයි අපි එකත් යුගලයක් තමයි ඒක මනාප විදියට පේනවා අමනාප විදියට පේනවා පෙනුනත් හොඳ තමන්ලා තමන්ලාට පෙනුනත් හොඳ නේ ආනේ ආකාර දෙක දැක ගන්න ඉතින් ගොඩක් යෝගාවචරයට සිද්ධ වෙනවා වැරදි නිවැරදි වැරදි නිවැරදි වැරදි නිවැරදි ආදී වශයෙන් මේ පරිශීලනය කරා එතකොට යෝගාවචරයට දවසක පුළුවන් වෙනවා ඒ නිමිති පෙන්නන ආකාර සටහන් පෙන්නන තැන ඉඳලා සටහන් ආකාර නැති නිමිති නැති පිළිමිබු නැති ප්‍රත්‍යක්ෂ හැලෙන මෙනෙහි කිරීම වැඩ නොකරන හිත විචිප්ත වෙන හිත නීරස වෙන තැනට යන හැටි. ඒක මහා ආලෝකයක්. ඒක මහ විශාල වැදගත් තැනක්. මේකයි කියන්නේ යෝගාවචරය භාවනා කරන ප්‍රතිඵලයේ යෝගාවචරයටමයි ඔහුම ඉපිය යුක්ත කාටවත් දෙන්නේ. මේ නිසාමයි සර්වචනසේ දේශනා කරන්නේ අක්ඛාතාරෝ තථාගතෝ සර්වචන වහන්සේලා මඟ දක්වන්න පමණයි. තුම්මේ කිච්ඡං ආතප්ප. ඔබලගේ කටයුතු ඔබලම කරගන්න. ඉතින් මේක හිතන්න සීලයක් නැති කෙනෙකුට සමතයක් නැති කෙනෙකුට විපස්සනා කියන එක අහලවත් නැති කෙනෙකුට කොහොම නම් කියලා දෙන්න. ඒ මොකද හොඳ සීලයක් ඇතුව සමහර සමතෙත් ඇතුව විපස්සනා කරද්දී මේ බණ කියද්දී අපේ හිත මේ පටලැවිලි කරලා. නමුත් ඒ ඒක වැටෙන්නේ ආර්ය පරිශ්‍රණයකට මේ පටලැවිලි මම දැනගන්න ඕනේ කියන අදහස් පවතින තාක්කල්. එතකම වදින්න වටිනවා යෝගාවචරය. මේක නැති වෙච්ච දවසේ තමයි ඉගෙන ගන්න ඕනේ හොඳ ගුරුවරයෙක් හොයන්න ඕනේ හොඳ භාවනා ක්‍රමයක් හොයන්න ඕනේ අර ස්ථානේ ඕනේ මේ ස්ථානේ ඕනේ කියලා ඒ අනන්නේ කේන්ද්‍රී ගාන්නේ ඒකකට ඒ බුද්ධිලට තියෙන ලෙඩේ හැටියට ඒක කලබල වෙන්න නරකයි ඒ නිසා වෙන භාවනා මැද අත්හාන භාවනා කරලා දොස් කියාගෙන මෙහෙ නැත්ත ගැනත් අපිට කල්පනා වෙන්න ওই ටික තමයි. මොන්නම ගුරුවරයෙක්වත් එහෙම නමකට යන්න උපදෙස් දෙනව නෙවෙයි. සමහර ගුරුවරු විස්තර කාරණා වශයෙන් නොදැනුවත්කම නිසා වෙනව වෙන්න පුළුවන්. නමුත් යෝගාවචරයාගේ මේ විචිත්ත භාවය, සංකිට භාවය තේරුම් අරගන්න බැරි නම් ඉතින් ඒක ඒ යෝගාවචරය තේරුම් ගන්නවා මිසක ගුරුවරයා තේරුම් ගත්තට හරියන්නේ නැහැ. එහෙමනම් සර්වචනාංශේ අක්ඛාකාරෝ තථාගතෝ කියන වචනේ නෙවෙයි දේශනා කරන්නේ. උන්වහන්සේ කියාවියා සාරු බලදාන දිව්‍යන් වහන්සේ වගේ මාව අදහපන් මම උඹලා ආශිර්වාද ගන්නවන්න. මම උඹලා විමුක්තියටපත් කරන්න. එහෙම දෙයක් මේ සාසනේ නෑ. ඒක නිසා වෙන්නත් මේ බුද්ධ ආගම ඉතර ජනප්‍රිය නැත්තේ. නමුත් මේ කාරණාව දැනගන්නකොට නම් ප්‍රඥාවන්තයන් අතර විශාල කැමැත්තකට විශාල ප්‍රසාරයක් පහල කරනවා. මොකද සර්වඥාන්සේ සර්වඥනික. උන්වහන්සේ මේ සියල්ල දැකලා තියෙනවා, සියල්ල දේශනා කළා. අපේ යුතුයකමටත් අපි දැන්පත් වෙලා තියෙනවා. මොකද අපිට දැන් වර්ධින තැනට අපි ඇවිල්ලා ඉන්නවා. ඒක ලොකු වාග්යවන්ත අවස්ථාවක්. මේක ආයෙත් එනකන් හිටියොත් ඉතින් කොයි කාලෙද කියලා කියන්න බෑ. ඒ මොකද මට තේරෙනවා ආයෙත් මෛත්‍රී බුද්ධ ඥානවත් මේිට වැඩි යමක් නම් කියන එකක් නෑ. උන්වහන්සේ වෙන උපකරණයක් අරගෙන ඉන්න එකක් නෑ. වෙන බෙහෙතක් හරි වෙන ඉන්ජෙක්ෂන් එකක් හරි මේක ගනින් එතකොට ඕන්නේ පටලෙන්න දැන් නැති වෙයි කියන්නේ මම හිතන්නේ ක්‍රමයක් තියෙනවා කියලා. උනාතරත් තියෙන්නේ මේ ਸਰවඥාතික ධර්මෙමයි. එනිසා අපි මේක මෙදා කරේ නැත්නම් කවදාකවත් නැහැ. මේක උඹ කරේ නැත්නම් වෙන කවුරුත් කරන්නේ නැහැ. මේක මෙතන කරේ නැත්නම් කවදා කොතනකවත් වෙන්නේ නැහැ. එනිසා හරි වාසනාවන්ත අවස්ථාවක් තමයි මේ චිත්ත සංකිට හිත් එක. මහා පාළු ගතිය. මහත් පෙළන ගතිය. ඒකාකාරී ගතියක්. නීරස ගතියක්. ඔක්කොගෙම ප්‍රඥාවට විශාල ආරාධනයක් තියෙනවා. හැබැයි ඉවසන්න තමයි නිවන් දකින්නේ. කන්ති බලමන් තපෝචිතික්ඛා. කුමක් වෙන කෙනාට මොනවාක්වත් බෑ. අභිෂෝණාට වැඩිය ප්‍රමා වෙලා ප්‍රමාදයට වැටෙන කෙනත් නින්දට වැටෙනවා. කොනකට වැඩිය කුලප් වෙලා ඩගගන්න ගියත් විචිත්ත භාවයට වැටෙන නිසා මෙතන මධ්‍යම ප්‍රතිපදාව අවශ්‍ය කරනවා. ඉපාල් වශයෙන් අවශ්‍ය කරන කල්ලාතු මේක අහලා තියෙනවා. ඒ නිසා මේ තත්ත්වයටපත් වෙනකොට හිත සැරයක් දෙකක් යෝගාවචරයට සිද්ධ වෙනවා. මේන තැනකටයි භාවනාව දිනුවකට යන්නේ. ඒ නිසා ඒ කාන්තෙන් මට සිද්ධ වෙනවා මේක එන එන ආකාරයට ඒ විදිහටම මට මේ ජවනිකාවෙන් දරගන්න පුළුවන් වෙනවා නම් කවදාකවත් උබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්කමුද පාඥානමුද පාදු පඤ්ඤාවුද පාදු විද්‍යාවුද පාදි ආලෝකෝද පාදි වගේ මේ විචිප්ත භාවය මත මේ නීරස භාවය මත ඒකට කියනවා නිබ්බිදාව කියලා. මේ මත පුදුමාකාර ආලෝකයක්, පුදුමාකාර ප්‍රඥාවක්, පුදුමාකාර පෙර නැසින උඩු විදියට කාරණා වැඩේ. ඇත්තටම කියනවා නම් සාමාන්‍ය ජීවිතයේදී මේ කායයට ඇති වෙන මේ කෙලමල ගතිය, හිතට ඇති වෙනා වූ ඌහණයට තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. නැත්නම් අපි කියන සංසාර දුක කියලා. අද ඒක ආර්ය දුක්ඛ සත්‍යයක් බවට පත් වෙන්නේ ඒක ඇති ඇතින් දැකීම නිසා. නිසා දුක නැති තැනක අපිට කවදාකවත් දුක නැති අවබෝධය කියලා හිතන්න බෑ. හැබැයි දුක ඇති වුණාම අඳා හොගාල. නෑරෑ කියාගෙන. සංකීර්ත කරගෙන හිත විචිත්ත කරගෙන කවදාකවත් ආර්ය භාවයක් හෝ සත්‍ය භාවයකින් දුක දකින්න බෑ. යම් දවසක මේ දුකම ආර්ය භාවයක් වඩපත් වෙන්න උත්තම භාවයක් වඩපත් වෙන්න ඒ පිළිබඳව එළඹ සිට සීයෙන් බලා ඉන්නකොට ඕන පෙර නොඇසී නොවිරු විදියට දුක දැක්කා කියලා කියන්නේ හිතෙන්. ඒ නිසා මේක භාවනා ජීවිතයක මධ්‍යම කල්යාණය වගේ. බනහන තර්ක කරලා භාවනාවට බැස ගන්න අවස්ථාවක් නෙවෙයි. ඒ කාන්තේ භාවනාවට බැස්සත් මේ තත්ත්වයට එන පුළුවන් අඩි ආවත් වර්ධින පරිදි නැතු වෙයි. යම් දවසක මේක තේරුම් ගත්තනම් ඒ භාවනා ජීවිතයේදී එක සාතිකයක් දෙන්න පුළුවන්. ඔහුට තනියම භාවනා කිරීමට පුළුවන් කියලා අවස්ථාව දෙන්න පුළුවන් මේ කියන්නේ ඥාන අභියෝගයක් ඡායගත් අවස්ථාවක් නෙවෙයි ඒ ප්‍රශ්නයක් ආවොහම ප්‍රශ්නෙට මුහුණ දීමේ හැකියාව ඇති කරන්නේ ඒ නිසා මේ සංකිට හිත විකිට හිත කියන එක ඊටාත්ම යෝගාවචර ජීවිතේ සම්පූර්ණයි අර භාවනා ක්‍රම හතරක් ගැන කතා කරන වෙලාවේදී සමත භෝගංගම විපස්සනාව විපස්සනා කුභංගම සමතේ කියන එක තමයි මේ දෙවෙනි සඳහන් කරන විපස්සනා කුරංගම සමතයයි මෙතන අවශ්‍ය කරන්නේ නැත්නම් භාවනා ක්‍රම ඒකයි ඒකදී වෙන්නේ මොකද්ද යම් කිසි නීවර ධර්ම ප්‍රමාණයක් යටපත් කරලා හිත විවේක තැනකට ආවට පස්සේ හිත එහි දීන භාවයට හෝ වික්ෂිප්ත භාවයටපත් වෙනව නම් යෝගාවචරයා තමන්ගේ කායයට මෙහිත යොදලා අධ්‍යාත්මයට මෙහිත යොදලා සමාධිගත කරන්න ඕනේ ඒකෝදි භාවයටපත් කරගන්න ඕනේ සමාහිත කරගන්න ඕනේ. එහෙම නොවුනොත් එතනම කරකැවෙන්න පටන් ගන්නවා. මේ නිසා අර අපණීත භාවනා පණීත භාවනා වශයෙන් භාවනා ක්‍රම දෙක තේරුම් අරගෙන දැන් පරිදි සහිත භාවනා කරනකොට යෝගාවචරයට නිතරම සිද්ධ වෙනවා අර නිමිත්ත ගන්න බැරි වුණත් පිළිමිගුවක් ගන්න බැරි වුණත් Taman භාවනා කරමින් ගිය අරමුණේ ලාංඡනයක් හෝ ආඩයක් හෝ හැඩයක් හෝ තියෙනවනේ එහිම ඊතරඳ වීමට ගන්නා උත්සාහය හොඳම කෙටිම දක්ෂම ක්‍රමය කියන්නේ එහෙම නැතිනම් ඒ උත්සාහ කරලා අඩු ගානේ මේ බිම්බීම හැකිලිම කරන වෙලාවට උදරේවත් හිත ලකුණු ගන්න පුළුවන්. ආස්වාද ප්‍රසආස භාවනා ආනාපාන කරන කෙනාට නාසිකාග්‍රේවත් ලකුණු ගන්න පුළුවන් දෙ කියලා ඒ තන හෝ ඒකට අත්තරක් කරගන්න. එහෙම නැතිනම් අඩු ගානේ Taman ඉඳගෙන ඉන්න ඉරියව්වට හිත යොදලා ඒ ඉරියව්ව ස්වරූපේ දැක් ගන්නවා. මේ බැරි නම් මෛත්‍රී භාවනාවට හිත යෙදුවට උදානසත් හිත යෙදුවට කිසිම වැරද්දක් නැහැ. ඒ යෝගාවචරය හොඳටම දන්නවා මෙතන තියෙන හිත ලීන භාවයට උද්දච්ච භාවයටපත් වීම නිසා දැන් හිත සමාහිත කරන්න ඕනේ අතුලට අතුලට ගන්න ගන්න ඕනේ ඒක උදි භාවයටපත් කරන්න ඕනේ කියලා සමත හෝ විපස්සනා හෝ ඒක වාචි කිරීමේ හිත ප්‍රණීත කිරීමේ ප්‍රණීත කිරීමේ සමාහිත කිරීමේ භාවනාවට ඉකාරවයි බැරිකම නෙවෙයි ප්‍රශ්න වෙලා තියෙන්නේ මේ තීරණාත්මක අවස්ථාව තේරුම් අරගෙන ඒ අවස්ථාවට අවශ්‍ය කරන්නා වූ ඒ උපකරණේ ලංකර ගැනීමේ ඥානයයි මෙතන අවශ්‍ය කරන්නේ. ඉතින් ඒක මේ ඒ අපහසුතාවයට පත්වෙච්ච නැතිවට අදාළ කටයුත්තක් වෙන්නේ. තේරෙන්නේ නැහැ මේ කිව්වා. තේරෙන කෙනාට තේරුම් ගත යුතු කෙනාට මේ වෙලාවට මේ ඥානෙ පහළුනේ නැත්නම් හැමදාම ඉතින් තරකයන් පටන් ගන්නවා. ඒක නිසා සමත පුබ්බංගම විපස්සනා විපස්සනා පුබ්බංගම සමත ඊගාට යොගනද්ද භාවනා කියලා එකක් කරනවා කොතනින් පටන් ගත්තද කියන දන්නේ වර එක සමථයට වර එක විපස්සනාවට වතේ භවනා කිරීම. ඒනා තුන්වෙනි ක්‍රමයට මේ අත්සම්පදා මාර්ගය පෙන්වන්නේ. හතරවෙනි එක තමයි ධම්මුද්දච්ච පහන් ධම්මුද්දච්ච විග්ගහිත මානස. සම්මුද්දච්ච විග්ගහිත මානස කියන එක ධර්මය නිසාම පහළ වෙන්නා වූ උද්දච්ච. ඒ කෙලෙස් නිසා පහළ වෙන උද්දච්චයක් නෙවෙයි. නීවරණයක් නිසා පහළ වෙන උද්දච්චයක් නෙවෙයි. යථාභූත ඥාන දර්ශනේ හරියට පැහැදිලි නොවීම නිසා කෙලස් නැති හිත මත ඉතර කෙලස් තියෙන හිත මත දඟලන කෙලස් නැති වුණාට පස්සේ ඒ මත හිත උද්දච්චයට හෝ දීන භාවයටපත් වෙනවා ආන්නේ මේක පටලවා ගත්තොත් අනිත්‍ය මෙනෙහි කරනව වෙනුවට අනිත්‍යානුපස්සනාව වෙනුවට ඔහු නිත්‍ය සංඥාව මතින් කලබල වෙලා පරියන්කෙන් නැගිටලා යන දෙයක්. නිත්‍ය සංඥාව වසා ගන්න ඉඩ තියෙනවා. ඒව නැත්තම් ඒ අපි මෙතෙක් විස්තර කරපු ක්‍රමයට ගැලපෙන එක. එහෙම නැතිනම් මේ අවස්ථාවේදී සමහර විටක මෙන්න මේ එන්නේ ප්‍රඥප්ති අයින් වෙලා වර්තමාන ධර්ම මතින් මේ අනිත්‍ය වේද මත වෙලා එන්නේ කියලා සමහර විටක හරි පැත්තට ගියත් සමහරලාට විශාල ආලෝකයක් විතර පහළ වෙන්න පුළුවන්. ඥාන පහළ වෙන්න පුළුවන්. ප්‍රීති පස්සද්ධාති විපස්සනා උපක්ලේශ පහළ වෙන්නත් පුළුවන්. එතනදිත් අර වැඩේම සිද්ධ වෙනවා. ආඩම්බර කරගත්තොත් හිත මෙනෙහි කිරීම නතර කරගත්තොත් ආලෝකයේ දිගේ යන්න ගත්තොත් ආයෙත් අර ධම්මොද්දච්ච පහන ධම්මොද්දච්ච විග්‍රහිත මානකක් ඇති වෙනවා. ඇති වුණා වූ පරිසරය මත අනිත්‍යන භාවන අනිත්‍යනපසනා වෙනවා වෙනුවට හිත විග්‍රහිත වෙනවා. පිටියක්. එතනදී සර්වඥාච මතක් කරනවා මේ ඕභාෂයේ පහළ වුණා කියලා ඕභාෂයේ තේරුම් ගන්න පුළුවන්. ඒක වෙන්නේ හොඳ වැඩිකම නිකන්. ඇති වුණා වූ භාවනා ගුණ මත කිමිදෙනවා. භාවනා අරමුණේ හිත ගියේ. ඒකෝ